දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස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 තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වේතරාගා රමිස්සanti නතේ කාම ගවේෂිනෝ සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක්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 උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව යම් කෙනෙක් ශ්‍රවණය කරන්නේ නම් කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාව සීමාවක් කරලා දක්වන්න නොහැකි තරම් මනාව වූ සද්ධර්ම ශ්‍රවණය කිරීමක් මෙලොව පරලොව දෙගතියෙම සුවපත් කරනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන එක තවත් ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. මේ ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ යම් එකම දානයක් වෙත්නම් ඒ එකම දාණය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණයයි කියලා දේශනා කළා. ආනිසංස වැඩිම දානයන් අතර ඉහළින්ම තියෙන දානය. මහත්ඵල මහානිසංස දායක වූ එකම දානය. සද්ධර්ම දානයයි. එහෙමනම් මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ සද්ධර්ම දානමය පින්කම. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමේ මහ පින්කම. එහෙම ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණයට කැමති විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්න සූදානම් වෙන මේ පින්නතුන්ගේ ඒ මහඟු අවස්ථාව මුදුන්පත් කරවන්න අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නේ තමයි මුලින් සිහිපත් කරන්ට යෙදුනේ. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමිස්සanti නතේ කාම ගවේෂිනෝ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ ධම්මපද පාළියේ අරහත් කියන වර්ගයේ. තමයි මේ ගාථාව සඳහන් වෙන්නේ. මේ ගාථා රත්නයේ දේශනා කරන්න හේතු වෙච්ච සුවිශේෂී වූ කාරණාවක් තියෙනවා. නිධානයක්. කාල වේලාවත් එක්ක අපේ නිධාන කතාව ටිකක් බොහොම කෙටියෙන් සිහිපත් කරමු. භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙච්ච කාලේ එක භික්ෂූන් වහන්සේ නමක් වැඩ හිටියා. බොහොම අප්‍රසිද්ධ නමක් තිබුණේ ප්‍රසිද්ධියක් නැහැ උන්වහන්සේ. නමින් ප්‍රසිද්ධත් නැහැ උන්වහන්සේගේ ගමෙන් ප්‍රසිද්ධත් නැහැ. මනාව වැඩුණ ශරීරයක් ඇති තරුණ භික්ෂුන් වහන්සේ නමක්. සිල් ගුණ ආරක්ෂා කරන්න හරිය කැමති පුදුම ශ්‍රද්ධාවන්තයි. උන්වහන්සේක දවසක් කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගෙන ඒ ආසන්නයේ තිබිච්ච ලොකු වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න. කරුණ භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා කමටහන් ලබාගෙන වනාන්තරයට ගිහිල්ලා උන්වහන්සේ තමන්ගේ සංසාරයෙන් එතර යන මඟ ආරම්භ කළා. භාවනාවක් දියුණු කරන්න පටන් ගත්තා. මේ ප්‍රදේශයේ හිටියා වෛශ්‍යාවක්. ඇයත් බොහොම තරුණයි. දකින්න ඕනෑම කෙනෙක් වසඟ කරගන්න පුළුවන් හරි ලස්සන රූපයක් ඇයට තිබුණා. ඒ වගේම හැමෝම වසඟ කරගන්න පුළුවන් කටහඬක් තිබුණා. ලස්සන චවි වර්ණයක් තිබුණා. කොහොම ලාලිත්‍යයට යන ගමනක් තිබුණා. මේ හැම පැත්තෙන්ම තවත් කෙනෙක් Tamanට නතු කරගන්න ඇය පුදුම විදිහට දක්ෂ වුණා. අපූර්ව හිනාවකුත් තිබුණා. ඇය එක දවසක් තරුණයෙක් එක්ක නිමන්ත්‍රණයක් කරගත්තා යම් දවසක මුණ ගැහෙන්න. ආන් ඒ තරුණයාට ඇය සඳහන් කළා අහවල් ප්‍රදේශයේ තියෙන අර වනාන්තරයට අහවල් වෙලාවට එන්න කියලා. අහවල් දවසේ අහවල් වෙලාවට ඒ වනාන්තරයට එන්න කියලා. මග සලකුණුත් කිව්වා. වනාන්තරයට එන්න ඕන තැන සලකුණුත් කිව්වා. ඔහුට ඒ සියල්ලම දන්වලා ඇය වනාන්තරයට ගිහිල්ලා ওই තරුණයාට එන්න කියපු තැනට වෙලා ඇය හිටියා. දීර්ඝ වේලාවක් ගත වුණා. නමුත් තරුණයා ආවේ ආවේ නැහැ. දැන් ටික ටික ඇගේ බලාපොරොත්තු සුණු විසුණු වෙලා යනවා. මොකද අර තරුණයාගේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නේ. ඊට පස්සේ වනාන්තරයේ ටිකක් එහෙ මෙහෙ වටපිට බලන වෙලාවේ මේ තරුණ වෙසඟන දැක්කා අර ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවා. මේ අර කමටහන් ගත්ත ස්වාමින් වහන්සේ වැඩ ඉන්න වනාන්තරයයි. උන්වහන්සේ ඉන්නව දැකලා ඇයට ලොකු සතුටක් ආවා. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් උන්වහන්සේ පොළඹවා ගන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඒ නිසා ස්වාමින් වහන්සේ යම් පැත්තකට මුහුණලා භාවනාවට වාඩි වෙලා ඉන්නවද ඇය මුහුණලා ඉන්න පැත්තට ගියා. ගිහිල්ලා තමන්ගේ ඇඳුම් ලෙහලා බුරුල් කරලා හරියට අර කන පිට ඇඳලා තිබිච්ච එකක් ආපහු හොඳ පිට හරවනවා වගේ ඇඳුම් ලෙහෙලෙහා අනිත් පැත්ත හරව හරව අඳිනවා. ඒ අඳින ගමන් ස්වාමින් වහන්සේ දිහාත් බලනවා. hina වෙනවා. ඉඟි කරනවා. තමන්ගේ වසඟයට ස්වාමින් වහන්සේ නතු කරගන්නයි මේ වෑයම. හැබැයි සඳහන් කරනවා ස්වාමින් වහන්සේගේ හිත දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් හොලවන්න පුළුවන් මට්ටමේ නෙමෙයි තියෙන්නේ කියලා. උන්වහන්සේ දැක්කා ඇයව. ඇය කරන ක්‍රියාවත් උන්වහන්සේ හොඳට දැක්කා. හැබැයි උන්වහන්සේගේ හිතේ ඇය පිළිබඳව රාගසිතක් ඉපදුනා නෙමෙයි. උන්වහන්සේ කල්පනා කළා මේ මහ යක්ෂණියක් වාගේ තැනැත්තියක්. සමහර වෙලාවට කැලෑවින්න යක්ෂණියක් වෙන්නත් පුළුවන්. නමුත් මේ මහ වනාන්තරයේ මැද්දේ මගේ මේ වෑයම මොකක් කරන්නද? මෙන්න මේ වාගේ අයගෙන් බේරෙන්නයි මගේ වෑයම. එහෙම හිතුවා. ආන්නේ සිතුවිල්ල මොන තරම්නම් ශ්‍රේෂ්ඨද කියලා. මගේ මේ වෑයම මෙවන් අයගෙන් බේරෙන්නයි. ඒ සිතුවිල්ලේ ශ්‍රේෂ්ඨත්වය කොයි තරම්ද? උන්වහන්සේට සිතුවිල්ල ඇති වෙලා ඉවර වෙනවත් එක්කම භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ළඟ. මේ කාරණාව පිළිබඳව ලොකු ගැඹුරක් කතා කරන තැනක්. නමුත් කාල වේලාවත් එක්ක අපි එච්චර ගැඹුරට කතා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙනකොට ඒ තැන කොතනද වේලාව මොකද්ද කාටද පිහිට වෙන්නේ මේ එකක්වත් භාග්‍යතුන් වහන්සේට බාධා නෙමෙයි තැනවත් වේලාවත් භාග්‍යතුන් වහන්සේට බාධාවක් නෙමෙයි ඒක දවල්ද උදේද මධ්‍යම රාත්‍රියේද අලුයමද ඒව එකක්වත් වටින්නේ නැහැ Taman වහන්සේට ගරු කරමින් දේශනා කරපු සද්ධර්මයට අනුව භයංකාර වූ සංසාරයෙන් එතර යන්න යම් ශ්‍රාවකයෙක් වීරිය වඩනවා නම් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඒ ශ්‍රාවකයා දිහා බලනවා. සසරින් එතර යන්න, කෙලෙස් මර්ධනය කරන්න යමෙකුට වීරිය නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයාගෙන් ගෞගානක් ඇතයි. නමුත් මෙවන් වීරියවන්තයෝ දිහා හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ බලනවා. අපිටත් භාග්‍යතුන් වහන්සේගේ සරණ නිරන්තරයෙන් ලැබෙනවා. හැබැයි අපිට තේරෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ අපට සරණ වෙන්නේ කොහොමද කියලා. ආන් ඒ තේරෙන්නේ නැති නිසාම අපි කවුරුවත් මේ වෙලාවේ හිතන්නේ නෑ මේ දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙනවා ඇති කියලා. තේරෙන්නේ අපිට ඒක. නමුත් මේ මොහොතක් භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට ලැබෙන වෙලාව. භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්න වෙලාව. ආන් ඒ කාරණාව හරියටම හැඟුණොත් වෙනදනේ අපිට කවදාවත් පව් කරන්න බැරුව යනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නවා. මාව සසරින් එතර කරන්න මේ තරම් වීරිය ගත්ත බුදුරජාණන් වහන්සේ මට සසරින් එතර යන පාර කියලා දීලා මම කටයුතු කරන හැටි උන්වහන්සේ බලාගෙන ඉන්නකොට උන්වහන්සේට පෙනිපෙනී මං කොහොම වැරදි කරන්නද? ආන් එහෙම හැඟීමක් එනවා අපිට. එනම් මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයාගේ උතුම් සිතුවිල්ලට භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේ ළඟ පහළ වුණා. පහළ වෙලා තමයි අර අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කළේ. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමිස්සanti නතේ කාම ගවීසිනෝ මේ ගාථා රත්නේ දේශනා කරලා ධම් දේශනා කරනවත් එක්කම අර වනාන්තරේ භාවනා කරමින් හිටපු තරුණ භික්ෂුන් වහන්සේ දේශනාව අවසානයේ රහත් වුණා. සව් කෙලස් නැසුවා. භාග්‍යතුන් වහන්සේගේ පිහිට නිසා. එතකොට ගාථාවේ සරල තේරුම රමණීයානි අරඤ්ඤානි යත්තන රමති යනවා. වනාන්තරය හරීම සුන්දරයි. හරි නිහඬයි, බොහොම විවේකයි. මේ වාගේ නිහඬ නිශ්ශබ්ද මේ වනාන්තර වලට කවුද කැමැත්ත දක්වන්නේ? සංසාරයෙන් එතර යන්න බවුන් වඩන මහෞතුමන් වහන්සේලා මේ අරණ්‍යයට හරි ප්‍රියයි. සව් කෙලස් නසාපු මහෞතුමන් වහන්සේලා කෙලස් සහිත මිනිස්සුන්ගෙන් ඈත් වෙලා විවේකීව වැඩ ඉන්න මේ අරණ්‍යයට හරි කැමතියි. උන්වහන්සේලා ආරණ්‍යයට ඒ තරම් ප්‍රියයි. ඒ වුණාට සාමාන්‍ය මිනිස්සු කැලෑවට ප්‍රියයිද? සාමාන්‍ය මිනිස්සු කැලෑවට ප්‍රිය ප්‍රිය නෑ. සමහර වෙලාවට ගමේ ඉන්න කට්ටිය ගමත් කැලේ කියලා හිතලා ගමේ තියෙන ඉඩ කඩම් විකුණලා නගරෙට යනවා. මේ රටේ ජීවත් වෙන මිනිස්සු හැකියාවක් තිබුණා නම් ඇති හැකියාවක් තිබුණා නම් මේ රටෙත් එපා කියලා ගිහලා පිටරටක පදිංචි වෙනවා. ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. ඒතකොට සඳහන් කළා ආර්යයන් වහන්සේලාට රහතුන්ට වනය හරි ප්‍රියයි කොයි වගේද? මී මැස්සන්ට බමරුන්ට මල ප්‍රිය වෙනවා වගේ. නමුත් නිල මැස්සන්ට කවදාවත් මල ප්‍රිය වෙන්නේ නැහැ. ඔහුට ප්‍රිය වෙන්නේ වෙනත් දෙයක්. පංචකාමයෙන් බරිත වෙච්ච මිනිස්සු කවදාවත් මේ වාගේ විවේක පරිසරයට කැමති කැමති නැහැ. ඒගොල්ලන්ට අරණ්‍ය නිලමැස්සන්ට මලක් නොකමැති වන්නාසේ අරණ්‍යට ඔවුන් අකමැති. නමුත් බමරුන්ට මී මැස්සන්ට මලක් ප්‍රියවන්නාසේ සසරින් මිදෙන්න වීරිය වඩන උතුමන්ට අරණ්‍යම බොහොම ප්‍රියයි. මේ ගාථා රත්නය විස්තර කරලයි භාග්‍යතුන් වහන්සේ දේශනාව කළේ. අපේ බුදුරජාණන් වහන්සේ විවේකයට හරීම කැමතියි. අරණ්‍ය වාසයට ඊටාම ඊටාම ප්‍රියයි. බුදුරජාණන් වහන්සේ හරියට අගය කළ අරණ්‍ය ජීවත් වෙන භික්ෂුන් වහන්සේ. ඇයි ඒ? පින්නතනි මේ ගාථාවට කරුණක් එකතු කරන්න තියෙන අපූර්ව සූත්‍ර දේශනාවක් තමයි නාගිත සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ විවේකීව වනාන්තරයේ වැඩ ඉන්න වෙලාවේ ඉච්ඡා නංගල වාසී බ්‍රාහ්මණවරුන්ට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශේ වැඩ ඉන්නවා කියලා. ආරංචි වුණාම මේගොල්ලෝ විවිධ වූ කැවිලි පෙවිලි වර්ග හදාගෙන බුදුරජාණන් වහන්සේ බලන්න යන්න එකතු වෙනවා. එකතු වෙලා මේ කැලෑවට එනවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න අවසර දෙනකන් ටිකක් ඈතට වෙලා කට්ටියම එක තැනකට වෙලා ඉන්නවා බලාගෙන. පිරිසක් ඉන්නවනේ. පිරිසක් ඉන්න තැන සද්ද වැඩි. කෙනෙක් තනියම ඉන්නවා නම් කිසිම සද්දයක් නැහැ. හැබැයි දෙන්නෙක් හිටියොත් කතාව ඇහෙනවා. තුන් දෙනෙක් හිටියොත් දෙන්නෙක් ඉන්නවට වඩා කතාව ටිකක් වැඩි. ඇයි අර දෙන්න කියන එකට වඩා උඩින් අරයා වචනයක් කියන්න ගියාම අර දෙන්නගේ හඬ පරයන්න තව ටිකක් හයියෙන් හයියෙන් කියන්න වෙනවා. හතර දෙනා, පහ දෙනා, හත් අට දෙනා, 10 12 දෙනා එකතු වෙච්චාම සද්දේ හරිම හරිම වැඩි. දැන් අර බ්‍රාහ්මනවරු අතෙන්ට එකතු වෙලා එක එක්කෙනා එක එක දේවල් කී කියා කතා වෙනවා මහා හරි සද්ද. බුදුරජාණන් වහන්සේ නාගිත ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා නාගිත මාළුකාරයෝ මාළු අල්ලන්න එකතු වෙච්චාම කෑ ගහනවා වගේ. කාගේද ওই සද්දේ කියලා ඇහුවා. මොකද වනාන්තරයේ එහෙම සද්දයක් නැහැනේ. නාගිත ස්වාමීන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡානංගල වාසී බ්‍රාහමනෝරු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අවසර ලැබෙනකන් අතෙන්ට වෙලා ඉන්නවා. නාගිත ඒ ඇයිට කියන්න මම ඒ අයගේ මුණ ගැහෙන්න කැමති නෑ කියලා. නාගිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්න වෙලාවයි. අනුකම්පා කරන්න උන්ට. නොඑක් කැවිලි පෙවිලි හදාගෙන ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. එහෙම කියහම දුක හිතෙයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නාගිත ඒගොල්ලෝ අරගෙන ඉන්න ප්‍රණීත කැවිලි පෙවිලි වල අවසාන ප්‍රතිඵලය මොකද්ද? මල සහ මුත්‍රා. කොච්චර රසට ගෙනාවත් අවසාන ඵලය තමයි මල සහ මුත්‍රා. ආන් එවන් දෙයක් වෙනුවෙන් මගේ විවේකය නැති කරගන්න නම් මම කැමති නෑ. මට ඒගොල්ලන්ගේ කැවිලි පැවිලි වලට වඩා ඒගොල්ලෝ මුණ ගැහෙනවට වඩා මට මගේ විවේකය වටිනවා. මේ භාග්‍යතුන් වහන්සේ විවේකී යගේ කරලා තින් තරම් මේ කරුණු පැහැදිලි කරලා සඳහන් කරනවා මම යම් ගමනක් යන්න මාර්ගයකට එළඹුණොත් මම හරි කැමති මම යන පාරේ ඉස්සරහිනුත් මට පේන දුරින් කවුරුවත් නැත්තම් මං හරි කැමති පිටිපස්ස හැරිලා බලහම පේන තෙක් මානේ කවුරුවත් නැත්තම් මං හරි කැමති මොකද එතකොට ඒ ගමන නිදහසේ යන්න පුළුවන්. තැනක තනියම ඉන්නකොට තියෙන පුදුම පුදුම නිදහසක්. අපි නිදාගන්න තැන වුණත් තනියම නිදාගන්න තිබුණොත් හරිම නිදහස් ඒක. තව පිරිසක් එතන ඉන්නකොට අපි නොයෙක් ප්‍රශ්න ගොඩක් එනවා. මට නිින්දෙයිද? මම නිින්ද ගියාම නොයෙක් ගෙරවිලි සද්ද වාගේ එනවද? ඒක අනික් අයට බාධාවක් වෙනවද? ඇඳුම මෙහෙ වෙලා තියෙයිද? නිින්ද ගියාම නොතේරෙයිද? මම හීනෙන් කතා කරයිද? අනික් අයට ඇහිලා මට උදේට උසුළු විසුළු කරයිද? මේ වාගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා පිරිසක් එක්ක නිදාගන්න ගියාම. තනියම නිදාගන්න ගියාම මොනවා වුණත් කමක් කමක් නැහැ. එහෙනම් තනියම ඉන්න තැන හැමතැනම තියෙන පුදුම පුදුම නිදහසක්. අනිත් එක තනියම ඉන්න එක හරි හරි පහසුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර මාර්ගයේ තනියම වඩිනකොට මට මල මූත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒකටත් පහසුයි කියලා. ඇයි එහෙන් බලහම කවුරුවකුත් නැහැ. මෙහෙම බලහම කවුරුවකුත් නැහැ. ආන් ඒ නිසා නිදහසම මට හරි වටිනවා නාගිත කියලා. ආන් ඒ නිසා ආරණ්‍ය වාසයට හරි ප්‍රිය කළා. නිදහස හරියට අගය කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මම සඳහන් කළානේ ආරණ්‍ය වාසී භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ හරි කැමතියි කියලා දේශනා කළා කියලා. මෙහෙම දේශනාවක් කරනවා. ගම කෙරවලේ තියෙන පන්සලක්. ඒ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ බොහොම වීරිය කරලා වීරිය කරලා සමාධියට සමවදින්න පුළුවන් තරම් තමන්ගේ හිත එක්තෙන් කරලා තියෙනවා. හිත සමාධියට සමවදිනවා කියලා කියන්නේ සීලයෙන් බොහොම පොහසත් කියන එකයි. ආන්ගේ ගම කෙරවල විහාරස්ථානයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නේ. අරණ්‍යයේ ඉන්න භික්ෂුව දානේ වළඳලා තැනක වාඩි වෙලා නිදි කිරා වැටෙනවා. ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නවා. අරණ්‍යයේ ඉන්න භික්ෂුන් වහන්සේ නිදි කිරා වැටෙනවා. නාගිත අර ගමේ සමාධියට සමවැදිලා ඉන්න භික්ෂුන් වහන්සේට වඩා කැලේ නිදි කියලා වැටෙන වික්ෂුන් වහන්සේට මං හරි කැමතියි. කවුද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ. ඇයි මේ නිදි කියලා වැටෙන වික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කැමතියි කියලා කියන්නේ? අර ගමේ සමාධියට සමවැදලා ඉන්න වික්ෂුන් වහන්සේට ඒ සමාධිය දියුණු කරගන්න බෑ. ඇයි හරියට කට්ටිය කරදර කරනවා. හිතලා බලන්නකො. ගමේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේට දායකයන්ගෙන් කොයි තරම් කරදරද? මිනිස්සුන්ට එන්න එන්න වෙලාවක් නැහැ. උදේත් එනවා, දවල්ුත් එනවා, ගාණ වළඳන වෙලාවටත් එනවා. දෙකට තුනටත් එනවා. හතරට පහටත් එනවා. රැටත් එනවා. උන්වහන්සේට උන්වහන්සේගේ වැඩවලට ඉඩ දීලා අපි එක වෙලාවකවත් ගිහිල්ලා හම්බ වෙලා එනවා කියලා එහෙම කාරණාවක් මිනිස්සු ගාව නැහැ. ඒ නිසා භාග්‍යතුන් සඳහන් කරනවා. උන්වහන්සේ දැන් සමාධියෙන් වැඩ ඉන්නවා. මට හිතෙනවා දැන් දැන් දැන් දැන් කවුරු හරි ඇවිල්ලා උන්වහන්සේට බාධා කරයි කියලා. එක්ක පිටස්තරින් දුරින් ආපු කෙනෙක් එනවා. නැත්තම් දායකයෙක් එනවා. එහෙම නැත්නම් ඉන්න ස්ථානයේ කැපකරුවෙක් එනවා ඇවිල්ලා කතා කරනවා. සමාධිය වැඩෙන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් සාමණේර භික්ෂුවක් හරි ඇවිල්ලා උන්වහන්සේට කරදර කරනවා. ආන් ඒකින් දා උන්වහන්සේට කවදාවත් ඉහළට යන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැති හින්දා මම උන්වහන්සේට කැමති නැහැ. කැලෑවේ ඉන්න භික්ෂුන් වහන්සේ නිදිකිරා වැටි වැටි ඉන්නේ. හැබැයි උන්වහන්සේට මම දන්නවා උන්වහන්සේට කවුද කරදර කරන්නේ? උන්වහන්සේට කරදර කරන්නේ මේ කම්මැලිකාර නිින්ද විතරයි. ආන් ඒ නිନ୍ଦ යම් වෙලාවක උන්වහන්සේ මැඩගත්තොත් උන්වහන්සේට වෙන බාධා කරන්න කවුරුවත් කැලේට එනවද? වෙන කවුරුවත්ම නැහැ. නිନ୍ଦ නැමැති බාධාවෙන් අයින් වුණ දාට උන්වහන්සේට කැමැති ගමන උන්වහන්සේට ඍෂිසේ යන්න පුළුවන්. ආන් ඒ හින්දා අරණ්‍ය වාසයේට මං හරි කැමැතියි අරණ්‍ය භික්ෂුවට මං හරි කැමතියි කියලා භාග්‍යතුන් වහන්සේ කරුණු සඳහන් කළා. අරණ්‍යයේ ඉන්නවනම් යම් භික්ෂුන් වහන්සේ නමක් සමාධියට සමවැදිලා උන්වහන්සේට ඒ සමාධිය දියුණු කරගෙන ඊටාම ඉක්මනට විශේෂගාමී වෙන්න පුළුවන්කම තියෙනවා මොකද කාගින්වත් බාධාවක් බාධාවක් නැහැ. එහෙනම් අරන්නේ වාසය කරන එක කොයිතරම් සුවදායකද? මොනතරම් පහසුද? කාටද? සසරින් එතර යන්න වීරිය වඩන උතුමන්ට. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පැහැදිලි කළා. දැන් මේ ගාථා රත්නයට අනුව අපි මේ කාරණාව සාකච්ඡා කළේ නාගිත සූත්‍රයෙන්. ඊළඟට මේකට කරුණෝ දක්වන හරි අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා දන්ත භූමි සූත්‍රය. මේ එක ධම්මපදයක් ඊටාම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මේ ධම්මපදයේ තියෙන හැම ගාථාවක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමුක දේශනාවක්. ඒ නිසා ඊටාම ගැඹුරින් කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. හරි දීර්ඝ වේලාවක් කරුණු සාකච්ඡා කරන්න පුළුවන් ඔය පද හතරක ගාථා රත්නයක් තුලින්. එහෙනම් මේ ගාථාවට අනුව දන්ත භූමි සූත්‍රයෙන් මොකද්ද කියන්නේ? මේ ගාථාවිනුත් පංචකාමයේ ගැන කියනවනේ. එහෙනම් දන්ත භූමි සූත්‍රයෙන්ුත් පංචකාමයේ ගැන කියනවා. ඒක රාජකුමාරයෙක් හිටියා. ජයසේන කියලා. ජයසේන රාජකුමාරයා දවසක් හම්බෙන්න ගියා සාමණේර ස්වාමින් වහන්සේ නමක් හිටියා අචිරවත කියලා. ජයසේන කුමාරයා ගිහිල්ලා අචිරවත සාමණේරයන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශාසනයේ භික්ෂුව අප්‍රමාදීව ආතාපි වීරියෙන් කෙලස් තවමින් කටයුතු කරද්දී හිතේ එකඟතාවය ස්පර්ශ කරනවද මේ ජයසේන කුමාරයා අහපු ප්‍රශ්නේ. අචිරවත සාමණේරයන් වහන්සේ සඳහන් කළා "ඔව්" කියලා. අප්‍රමාදීව ආතාපි වීරියෙන් කෙලස් තවමින් කටයුතු කරන භික්ෂූන් වහන්සේ හිතේ එකඟතාවය ස්පර්ශ කරනවා. එහෙම සඳහන් කරාම ජයසේන කුමාරයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යම්සේ ඒක භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙනගෙන තියෙනවද? භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙනගත්ත හැටියට මට ඒ කාරණාව දේශනා කරන්න කියලා කීවා. සාමණේරයන් වහන්සේ සඳහන් කළා බෑ මට බෑ වැඩි කරන්න. ඇයි කියලා ඇහුවා. මම දේශනා කළාට ඔබට ඒක තේරෙන්නේ නැති වෙයි. ඔබ ඒක තේරුම් ගත්තේ නැත්නම් අපරාධය ඔබට දේශනා කරන්න මං ගත්ත කාලේ නිකම්ම නිකම් මට වෙහෙසක් මට වෙහෙසක් විතරයි. ජයසේන කුමාරයා කියනවා නෑ ස්වාමීනි. එහෙම වෙන්නේ නෑ. ඔබ වහන්සේ දේශනා කරන්නකෝ මං අහනවා හොඳට. සාමණේරයන් වහන්සේ සඳහන් කළා හොඳයි. කියනවනම් මම දේශනා කරන්නම්. තේරෙනවා නම් තේරුම් ගන්න. හැබැයි තේරුනේ නැත්තම් මගෙන් ආයේ ප්‍රශ්න අහන්න එපා. එකපාරක් කියන්නම් තේරෙනවා තේරුම් ගන්න කිව්වා. හොඳයි ස්වාමීනි මම ප්‍රශ්න අහන්නේ නැහැ. ඊට පස්සේ සඳහන් කළා මේ ශාසනයේ යම් භික්ෂුවක් අප්‍රමාදීව ආතාපි වීරියෙන් කෙලස් තවමින් කටයුතු කරද්දී උන්වහන්සේ හිතේ එකඟතාවය ස්පර්ශ කරනවා කියලා. ජයසේන කුමාරයා කියනවා වෙන්න බෑ. මට ඒක පිළිගන්න බෑ. ප්‍රශ්න අහන්න තහනන්නේ. නැගිටලා යන්න ගියා. සාමණේරයන් වහන්සේ ජයසේන යනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා මේ කාරණාව කීවා. කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනි, ඒක එහෙම නේද කියලා. සාමණේරයන් වහන්සේගේ ධර්මකාරණාවේ කිසි වරදක් කිසි වරදක් නැහැ. උන්වහන්සේ දේශනා කළ තියෙන ධර්මකාරණාව සත්‍යයි. ඒ වුණාට ජයසේන කුමාරයාට තේරුන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒක කොහොම වෙන්නද අග්ගිවෙසන? කාටද මේ අග්ගිවෙස්සන කියලා කියන්නේ? අචිරවත සාමණේරයන් වහන්සේගේ ගෝත්‍ර නාමය අග්ගිවෙස්සන. ඒක කොහොම වෙන්නේද? ජයසේනට ඒක කොහේ කොහේ තේරෙන්නේද? ඇයි ජයසේනට මේක තේරුනේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් ප්‍රමාණයක් නෙක්කම්මයෙන් දැනගත යුතු නම් නික්මීමෙන් අත්හැරීමෙන් යමක් දැනගත යුතු නම් යමක් දැකිය යුතු නම් යම් ධර්මතාවයකට පැමිණිය යුතු නම් යම් ධර්මතාවයකට කාමයන්ගෙන් වෙන් වෙලා අවබෝධ කළ යුතු නම් යම් ධර්මතාවයක් කාමයන්ගෙන් වෙන් වෙලා අවබෝධ කළ යුතු නම් ජයසිරේක කොහේ දැනගන්නද තේරුණාද කාරණාව යම් ධර්ම කාරණාවක් නෙක්කම්මයෙන් යුතුව අවබෝධ කළ යුතු නම් දැනගත යුතු නම් දැකිය යුතු නම් යම් ධර්මතාවයකට පැමිණිය යුතු නම් යම් ධර්මතාවයක් කාමයන්ගෙන් වෙන් වෙලා අවබෝධ කළ යුතු නම් ඒක ජයසේනට කොහේ අවබෝධ වෙන්නේද? ඇයි කාමයන් මැද වාසය කරද්දී කාම විතර්කයන් තමන්ව කද්දී කාම දැවිල්ලෙන් දැවෙද්දී කාම පරිහරණයට උත්සාහ කරද්දී ජයසේනට ඒක කොහොමවත් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. එයි නෙක්කම්මයෙන් අත්හැරීමෙන් යමක් අවබෝධ කරගත යුතු නම් අත්හරින්නේ නැතුව ඒක අවබෝධ කරන්න බෑ කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. එහෙනම් ජයසේනට එහෙම අත්හැරීමක් තියනවද? නෑ ජයසේනට එහෙම එකක් නෑ. කාමයන් මැද වාසය කරද්දී රජකුමාරයෙක් පුදුම සැප සම්පත් තියෙන්නේ. පංච කාමයේ කිසිම පැත්තකින් අඩුවක් අඩුවක් නෑ. කාමයන් මැද වාසය කරද්දී. කාම විතර්කයන් තමන්ව කද්දි මේ කාම විතර්කයන් ඇවිල්ලා අපිවත් අපිවත් කනවා. කාම දෙවිල්ලෙන් දැවෙද්දි කාම පරිහරණයටම උත්සාහ කරද්දී ජයසේනට ඒක කොහේ කොහේ තේරෙන්නේ? එහෙම වෙන්න බෑ කියලා සඳහන් කළා. ඒක යාට තේරෙන්නේ ඒක යාට තේරෙන්නේ නෑ. ඒක අවබෝධ කරගන්න එයාට එයාට බෑ. මේ පංචකාමයෙන් වෙලිලා නිසා පංචකාමයෙන්ම වැහිලා නිසා ඔවුන්ට ධර්මයේ තේරෙන්නේ තේරෙන්නේ නෑ. ආන් එවන් අයට එහෙමනම් දේශනාවක් කරන්න දේශකයා වෙහෙසෙනවා වෙහෙසෙනවා විතරයි. ඒ අය වාඩි වෙලා දේශනාව ඉවරේනකන් ඉඳලා නැගිටලා යනවා. මොකද්ද දේශනාව? මොකද්ද මාතෘකාව? මොනවද දේශනා කළේ කියලා ඇහුවොත් ඒගොල්ලන්ට මතක මතක නැහැ. ඒ වාඩි වෙලා ඉන්නවා, අහගෙන වාගේ පේනවා. නමුත් දහසක් දේවල් කල්පනා කර කර ඉන්නවා. මෙතන තියෙන්නේ ඇඟ විතරයි, හිත තියෙන්නේ තව කොහෙවත්. ඉතින් ඒගොල්ලන්ට මොකවත් මතක ඒ කොහෙද හිත ගිහිල්ලා තියෙන්නේ? ගිහිල්ලා තියෙන්නේ අර පංචකාමයටම තමයි. මේක ඉවර වෙලා කරන්න තියෙන වැඩේ හෙට කරන්න තියෙන වැඩ මුණ ගැහෙන්න ඉන්න අය එකතු කරන්න හදන්න කඩන්න බිඳින්න තියෙන මේ දේවල් ගැන තමයි කල්පනාව මෙතන කය විතරයි තිබ්බේ ඒ හින්දා මොකවත් මතක නැහැ නිදහස් මනසක් නැහැ නෙක්ඛම්මයක් නැහැ අත්හැරීමක් අත්හැරීමක් නැහැ මේකට හරි ලස්සන උපමාවක් ගෙන හැර දැක්කුවා මේ විදිහට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ යාළුවෝ දෙන්නා දවසක් ගම කෙරවලේ තියෙනවා මහ කන්දක්. අන්නේ කන්ද ළඟට ගියා. එක්කෙනෙක් කන්දේ බිමට වෙලා හිටියා. කන්ද පාමුල අනිත් එක්කෙනා කන්දට නැංගා. බිම ඉන්න එක්කෙනා කන්ද උඩ ඉන්න එක්කෙනාගෙන් අහනවා මොනවද පේන්නේ උඩට නැංගාම කියලා. මෙයා කියනවා හරි ලස්සන වනාන්තරයක් තියෙනවා. වනාන්තරයේ මැද්දේ අපූර්ව ආරාමයක් තියෙනවා. මේ කැලෑව මැද්දේ හරි ලස්සන භූමියක් තියෙනවා. ලස්සනට මල් පිපිච්ච පොකුණු තියෙනවා. දැන් පල්ලැහින් එක්කෙනාට උඩින් එක්කෙනා කියනවා පේන දේවල්. පල්ලැහින් එක්කෙනා කියනවා වෙන්න බෑ. ඇයි මේක අපේ ගම. මම නොදන්න දේවල් තියෙන්න පුළුවන් අපේ ගමේ. වෙන්න බෑ ඔබ කියන දේවල් මම කවදාවත් මේ ගමේ දැකලා නෑ. එයා පිළිගන්නේ නෑ දැන්. ඊට පස්සේ උඩ ඉන්න එක්කෙනා එනවා පල්ලෙහැට. ඇවිල්ලා අරයත් අරන් යනවා උඩට. ගිහිල්ලා පෙන්නනවා අර බලන්න. ලස්සන කැලෑවක්, ලස්සන ආරාමයක්, ලස්සන භූමියක්, මනරම් පොකුණු ටිකක්. මෙයා කියනවා හැබැයි නෙන්න. දැන් එතකොට මෙයා කියවනේ අපේ ගම මේක. මම නොදන්න දේවල් කොහොමද ගමේ තියෙන්න ඕනේ? දැන් කියනවා හරි මේ කන්දට වැහිලා නෙමෙව්වා තිබිලා තියෙන්නේ. ඒ හින්දා කන්දෙන් එහා පැත්තේ තිබ්බ හින්දා පෙවුනේ නෑ. ආන් ඒ කන්දට වැහිලා තියෙනවා ගමේ තිබ්බ සුන්දරත්වයේ කොටසක්. පිළිතුරු මේ නිවන කියන ධර්මතාවයේ ගව් ගානක් ඈතද තියෙන්නේ. නිවන තියෙන්නේ අපි ළඟමයි. අපි ළඟමයි නිවන තියෙන්නේ. එහෙනම් ඇයි මේක හොයාගන්න මේ තරම් අනාදිමත් කාලයක් සංසාරේ අපි යන්නේ? ළඟම තියෙනව නම් පේන්නේ පැයි. ඇයි නිවන පේන්නේ නැත්තේ අපිට? අර කන්දට වඩා ලොකුයි අපි ගාව තියෙන අවිද්‍යාව කියන කන්ද. ආන්ගේ අවිද්‍යාවෙන් නිවන කියන ධර්මතාවයේ වැහිලා. යම් දවසක අවිද්‍යාව මැඩගෙන උඩට ආපු දවසට අපිට අර සුන්දර වනාන්තරය පේනවා වගේ මේ අපූර්ව නිවන පේන්න පේන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඈතයි කියලා හිතාගෙන ඉඳන් නිවන තියෙන්නේ ළඟ. මේ පංචකාමයෙන් අවිද්‍යාවෙන් මේක වැහිලායි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තවත් හරි ලස්සන උපමාවක් ගෙනල්ලා දක්වනවා. ඊටාම හීලෑත්තු දෙන්නෙක් ඉන්නවා. ඊටාම හීල අස්සයෝ දෙන්නෙක් ඉන්නවා. ඊටාම හීල ගවය දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලෝ දැන් හරි හීලයිනේ. මේ හීල අය ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. අපි කියමුකෝ හීලෑ වෙච්ච ඇතෙක් කියලා. අපි එයා පෙරහැරෙත් ගෙනියනවා. අපි එයා නගරෙ මැද්දිනුත් අරන් යනවා. අපි එයා කුඹුරු යායවල් මැද්දිනුත් ගෙනියනවා. අපි එයා ගම්දනව් මැද්දිනුත් අරගෙන යනවා. මොකද අපිට පාලනය කරගන්න පුළුවන් හොඳට හීලෑ වෙලා ඉන්නේ. අස්සයත් එහෙමයි. නැත්නම් එයා දුවනෝනේ. වෘෂභයත් එහෙමයි. හොඳට හීලෑ වුණාම අපි එයා බොහොම පහසුවෙන් අරගෙන යනවා. තවත් දෙන්නෙක් ඉන්නවා. හීලෑ නැති ඇත්තු දෙන්නයි, හීලෑ නැති අස්සයෝ දෙන්නයි, හීලෑ නැති වෘෂභයෝ දෙන්නයි. දැන් අර හීලෑ වෙච්ච ඇතෙක් වනාන්තරයෙන් ගමටත් ගෙනාවා, ගම මැද්දෙත් තරන් ගියා, නගරෙත් තරන් ගියා, අපේ ගෙදරත් ගෙනිච්චා, ප්‍රාකාරයෙන් ඇතුළටත් ගත්තා. හීලෑ වෙච්ච නැති ඇතෙක් අපිට ගමට ගේන්න පුළුවන්ද? එයා ගමට ගේන්න හරීම අමාරුයි. එයා හීලෑ නැති නිසා මිනිස්සු ඉන්න තැන්වල එයා එක්කන් යන්න පුළුවන්ද? කී දෙනෙකුට කරදර කරයිද දන්නේ නැහැ. ඒතර අපිට ප්‍රශ්න කොච්චර ඇති වෙයිද දන්නේ නැහැ. එහෙනම් අස්සයත් එහෙමයි, වෘෂභයත් එහෙමයි. ඒගොල්ලෝ ඉන්න කැමති කැලේමයි. ඒගොල්ලෝ අවශ්‍ය නම් යන්තම් ගම් දොරකඩට විතරක් කැලෑවෙන් එළියට එන තැනට විතරක් කොහොම කොහොම හරි දක්කගෙන එන්න පුළුවන්. ආයෙත් හැරිලා පයින්නේ පයින්නේ කැලෑවට. දැන් අර හීලෑ වෙච්ච කෙනා ගියපු දුර ගමටත් ගියා නගරයටත් ගියා, ප්‍රාකාරවලුත් ගියා, ගෙදරත් යනකම්ම ගියා. සඳහන් කරනවා හීලෑ නැති එක්කෙනාට එච්චර දුර යන්න බෑ. හීලෑ වෙච්ච අය ගියපු දුර හීලෑ නොවිච්ච අයට යන්න යන්න බෑ කියලා සඳහන් කරනවා. ආන් එහෙනම් දමණය උන කෙනෙක් යන දුර දමණය නොවුන කෙනෙකුට යන්න යන්න බෑ. ටික ටික පංචකාමයෙන් ඈත් වෙච්ච කෙනෙක් යන දුර පංචකාමයෙන් වෙලිච්ච කෙනෙකුට යන්න යන්න බෑ. කාම සම්පත් අතහැරපු අතහැරපු තරමට අපිට ටික ටික අතහැරලා ඉන්න පුළුවන්. කාම සම්පත් වල දැඩිව ඇලිච්ච කෙනෙකුට කොහොමවත් අතහැරලා ඉන්න ඉන්න බැරුව යනවා. ආන් එහෙනම් මේ පංචකාමය අපිට කොයි තරම්නම් හානි කළාද? අපිට කොයි තරම්නම් බාධා කළාද? අපේ ආධ්‍යාත්මයට මොනතරම් හරස් වුණාද? අපාය මාර්ගයටම අපි අරගෙන ගියා මිසක් එයින් මිදෙන්න අපට ඉඩ දුන්නෙම ඉඩ දුන්නෙම නැහැ. සාමාන්‍ය මිනිස්සු මේ කොච්චර කරුණු පැහැදිලි කෙරුවත් වැඩි වැඩියෙන් යොමු වෙන්නේ පංචකාමයේ පැත්තටම තමයි. ආන් ඒ නිසයි සඳහන් කළේ මුලිනුත් බණක් අහන්න ආවත් හරියට බණක් අහන්න බෑ. සමහර වෙලාවට gedara පින්කමක් තිබිලා ආරාධනාවක් කෙරුවොත් ගමේ අයට ඒගොල්ලෝ අපිට මූණ පෙන්නලා විතරක් යන්න එනවා. සමහර වෙලාවට එන්න කියපු නිසා එනවා බණහන් දෙන්නේ නැහැ. බණ ඉවර වෙනකොට අපිත් ආවා කියලා යන්න වාගේ ඇවිල්ලා යනවා. සමහර කෙනෙක් බණ ඉවර වෙනකන් බලාගෙන ඉන්නවා කෑම ටික කාලා යන්න. එයා ඒකට සූදානම් වෙලා මග ඉන්නේ. මත්ද්‍රව්‍යත් පාවිච්චි කරලා හොඳ කෑම වේලක් කාලා යන්න විතරක් එයා එනවා. gedara මිනිස්සයාට පේන්නේ අහවලත් අහවලත් ඇවිල්ලා හිටියා. සමහර කෙනෙක් කල් වේලාසනින් එනවා. හැබැයි බණ අහන්න ඇතුළට එන්න කීවට ඒ කට්ටිය වැඩි ඇතුළට එන්න කැමති කැමති නෑ. ඇතුලේ හොඳට ඉඩ තියෙනවා. දේශකයන් වහන්සේ දිහා බල බල හොඳට බණ අහන්න පුළුවන්කම තියෙනවා. නමුත් කොච්චර එන්න කිව්වත් එන්නේ එන්නේ. ඒගොල්ලෝ එළියට වෙලා බණ අහන්නේ අහන්නෙත් නෑ. ඒගොල්ලෝ මොනවද කතාව නොඑක් පංචකාමයන් ගැන කතා කර කර ඉන්නවා. තව කෙනෙක් දුරකථනයක් දිහා බල බල බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් කතා කරයි දැන් කතා කරයි දැන් කතා කරයි තවත් මොකක් හරි පණිවිඩයකට තවත් කෙනෙක් කතා කරනකම් ඔහු කතා කරපු ගමන් යන්න වගේ බලාගෙන පිරිස කෙරවලේ එළියේ වාඩි වෙලා ඉන්නවා. ඇමතුමක් ආපු ගමන්ම ඔහුට ධර්ම ශ්‍රවණය කරන එක වටින්නේ ඒකත් අරගෙන පිට වෙලා යනවා ඒකට කතා කරන්න. ඒ තියෙන්නේ තවත් අර වාගේ මොකක් හරි පංචකාමයට බර වෙච්ච කතාවක්. ආන් එවන් අයට මේ ශාසනයේ තියෙන මිහිර තේරෙන්නේ නැහැ. මේ ධර්ම රත්නයේ තියෙන රසයත් ධර්ම රත්නයේ තියෙන අගයත් වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ. සංසාරේ තියෙන භයානකත්වය අවබෝධ වෙන්නෙත් නැහැ. සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා සිතවිල්ලක් ඇත්තෙත්, සිතවිල්ලක් ඇත්තෙත් නැහැ. මේ කාමයන් මැදම අතරමං වෙලා ජීවත් වෙනවා. කාමයන් මැදම අතරමං වෙලා ඔහේ ජීවත් වෙවි ඉඳලා අන්තිමට ඒගොල්ලෝ ලෙඩ වෙනවා. ඊට පස්සෙත් ඒගොල්ලන්ට වැඩක් කරගන්න වෙලාවක් නැහැ. කලිනුත් කිව්වා බණ අහන්නත් ඕනේ, පන්සල් යන්නත් ඕනේ, පින්කම් කරන්නත් ඕනේ. නමුත් කොහෙද වෙලාවක්? අපිත් කැමති යෝවට වෙලාවක් නැති එකයි තියෙන ප්‍රශ්නේ. දැන් එතකොට මේ තියෙන වෙලාව මොනවටද යොදලා තියෙන්නේ? කවදා හරි දවසක ලෝකයට දීලා මම තනියම යන දේවල් හම්බ කරන්නයි මේ කාලය යොමු කරලා තියෙන්නේ. ලෝකයට දීලා යන්නේ ඌ හම්බ කරන්න මට කාලේ තියෙන ඕන තරම්. හැබැයි මට ගෙනියන්න යමක් හම්බ කරගන්න මට කාලයක් නැති බවයි තියෙන්නේ. දැන් හම්බ කළා ලෝකයට දුන්නා දැන් ලෙඩ වුණා එක්තෙන් වෙලා. සමහර වෙලාවට මගේ අතපය හයිය තිබ්බ කාලේ මගෙන් ප්‍රයෝජන ගත්ත අය දැන් වැඩි මං ගැන සැලකිල්ලක් සැලකිල්ලක් නැහැ. සමහර අය මල පහ වෙලා සෑහෙන වෙලාවක් මල පහ ගොඩ උඩ. සමහර අය මුත්‍රා වෙලා සෑහෙන වෙලාවක් මුත්‍රා ගොඩ උඩ. ඒ නිසා තැඹිලා තුවාල වෙලා අනිත් පැත්තෙන් තවත් දුක් විඳිනවා. සමහර කෙනෙක් සලකනවා උපස්ථාන කරනවා. ආන් ඒ අය සමහර වෙලාවට මේ අයට උදව් උපකාර කරලා, හොදලා පිරිසිදු කරලා තැනක තියලා ඉතින් ඒගොල්ලන්ටත් වැඩනේ. මේගොල්ලන්ට ඒ කාලේ තිබ්බා වගේම දැන් අර ගොල්ලන්ටත් වැඩ. එක තැනක තියලා සමහරලාට රූපවාහිනියක් නැත්තම් ගුවන් විදුලියක් ක්‍රියාත්මක කරලා පින් සිද්ධ කරගන්න කියලා බණ ටිකක් අහගන්න කියලා ළඟට දීලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. දැන් බණ අහනවා. සතුටින් බණ අහනවද? සතුටින් බණ අහන්නේ ඇයි? මේ බණවල කියනවා මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ කොච්චර කලාතුරකින්ද? බුද්ධාන්තරයක් හම්බ වෙන්නේ මොනතරම් කලාතුරකින්ද? පින්කම් දහම් කියන ඒවා කොච්චර වටිනවද? සිල් ආරක්ෂා කරගන්න එක කොච්චර වටිනවද? බණක් අහන එක කොච්චර උතුම්ද? මේ වාගේ දේවල් බණට දේශනත් කරනවා පව් පින්වල තියෙන කුසල් වල අකුසල් වල තියෙන හීන ප්‍රනීත බවත් ධර්මයේ දේශනා කරනවා. දැන් අර මිනිසයා Tamanට පුළුවන් කාලේ මේ පංචකාමයේ ගොඩ ගහනද හොරකම් කරපුවත් මතක් වෙනවා. අනුන්ගේ ඉඩ කඩන් බොරුවට වංචා කරලා ගත්තුවත් මතක් වෙනවා. අල්ලස් ගත්තුවත් මතක් වෙනවා. මේ නොඑක් දේවල් ධර්මයෙන් පැහැදිලි කරනවා. මෙයා දැන් ගුවන් විදුලියේ ළඟ ඉඳගෙන බණ අහනවා. එයා සතුටින් උද්දාමයටපත් වෙනවද? එහෙම නැත්නම් එන්නේ එන්නේ ජීවිතේ ටික ටික ගිනි ගන්නවද? දැන් අනික් අයට කියන්න පුළුවන්ද මේ ගැන? තමන් තනියම කරගත්ත පව්, අන් අයට රහසේ කරගත්ත දේවල්, දරුවන්ට හොරෙන්, බිරිඳට හොරෙන්, සැමියාට හොරෙන් කරගත්ත දේවල් ඔක්කොම තමන්ගේ හිතේ හිතේ තියෙනවා. දැන් ඒ දේවල් වලින් පිච්චි පිච්චි අර ඇඳ උඩ මල මුත්‍රා වෙවි ඉඳලා මැරිලා ගිහිල්ලා සුගතියක යයි කියන කාරණාව අපිට ඒ තරම් හිතාගන්න බැරි දෙයක්. එහෙමනම් මේ පංචකාමයේ හින්දා අපි අතරමං වෙච්ච අතරමං වෙilla. අවිද්‍යාවෙන් ටික ටික ඈත් වෙච්ච කෙනාට මේක හොඳට වැටහෙනවා. ආන් ඒක අවබෝධ කරගෙන ටික ටික ටික ටික අත්හැරලා යනකොට ගෙනියන්න දෙයක් හම්බ කරගන්නත් මේ පංචකාම සුවයෙන් අත මිදෙන්න අපි හැමෝම වීරිය වඩන්න ඕනේ. මේන් අත මිදුනහම මීට වඩා සැපදායක තැන්වල ගිහිල්ලා උපදිනවා. මේ ශාසනයේ ස්වභාවයෙන් අත්හරින්නත් අත්හරින්න ලැබෙන එක. මේ පංචකාමයේ අත්හරින්නත් අත්හරින්න අපිට දිව්‍යමය කාමයන් ලැබෙනවා. ප්‍රඥාවන්තයා එහෙ ගිහිල්ලත් අත්හැරගෙන අත්හැරගෙන යනවා. ආන් එවන් ගමනක් කියන්නේ මේ පංචකාමයෙන් අත මිදෙන්න කියලා දේශනා කළා. පංචකාමයට බර වෙච්ච මිනිස්සු අරණ්‍යයට කවදාවත් කැමති නැහැ. ඔවුන්ට අරන්නේ හරියට නිලමැස්සන්ට මලක් වගේ. නමුත් කාමයන්ගෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන නෙක්ඛම්මයට කැමති උතුමන්ට අරන්නේම බොහොම ප්‍රියයි. කොයිතරම්ද බිඟුන්ට බමරුන්ට මල ප්‍රියවන්නාසේ අරන්නේ යයිට හරි ප්‍රියයි. ආන් ඒ කාරණාව මේ ගාථා රත්ණයෙන් විස්තර කරනවා. මම කිව්වා මේ එක ධම්මපදයක් හරි ගැඹුරුයි කියලා. පංචකාමයේ පිළිබඳව කරුණු ටිකක් බොහොම කෙටියෙන් අපි මේ සාකච්ඡා කළේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ගාථා රත්නය ආශ්‍රය කරගෙන සාකච්ඡා කළ මේ කරුණු ටික ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිත පිළිබඳව ආපහු හැරිලා බලලා ජීවිතේ හදාගත යුතු වෙනස් කළ යුතු තැන් හදාගෙන වෙනස් කරගෙන ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබෑ වූ සාධාරණයක් ඉෂ්ට කරමින් මේ උතුම් බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන අරගෙන මරණයට අභියෝග කරලා මැරෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරගන්න ඔබ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයක් මේ මහා පුණ්‍ය කර්මයේ ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා